තැන්පත් වෙලා නිහඬවන්න අද මේ කියන්නේ මේ පින්නතුන්ට මේ යෝගාවචර දාසක දාසන දෙවිසකට තේන සංගාය කරනු ලබලා තිබෙන්නේ අවිවරපන්න වර්ගමුල පරිමේ අපේල පීරිස් මාස්තාරකින් තමා විසින් සිතාට භාවයක් වස්තු කිරීම සඳහා මේ භාවයේ මාස්තකින් කියන කතාව නිරන්නේ අනුසාරණෝ වේදනාවක් නැහැ. එයා දුකේ තියෙන්නේ එන්නම් තමා පිටාගත් පරිදි මේ භාවය තාම උසස් සම්බන්ධයෙන් සිදු කරගත්තා කියලා හිතාගත්තට ඉතින් වැරද්දක් නැහැ. මේ භාවයේ වෙන්නේ ඇත්තේ මා ඉගෙනගත්තේ දානීය නියම පිළිබඳවයි භාවනා කියන්නේ. ඉතින් මේ දානීය පූජා කරලා සාර්ථක කියන බව විතරක් නම් හොඳට කතා කරලා වෙනවා. නිවන් දැකීමෙහි යෙදී එහෙම නැත්නම් නිවන් දැකීම සඳහා වැඩ කටයුතු කරන ලබන යෝගාවචර පිළිසකටයි මේ ධාමයේ පූජා කරන්න තියෙන්නේ. එතකොට ආර්ය කියලා කියන්නේ ආර්ය ලක්ෂණය. ආර්ය කියන වචනේ තේරුම උත්තම කියන එකයි. අනාර්ය කියන්නේ අතම කියන එකයි. ඉතර ප්‍රත්‍යඥ ආර්ය කියන වචන දෙකක් තියෙනවානේ. ප්‍රත්‍යඥ කියන්නේ පහක්. අතම ආර්ය කියන්නේ උත්තම. එතකොට මේ වචන දෙක හරියට අවබෝධ කරගත්තොත් කියයි අපේ සියලු දෙනාම ආර්ය පුද්ගලයෝ වෙන ඔබ දන්නේ නැති කට්ටිය කියයි ආර්ය පුද්ගලයෝ වෙන්න අපිට පුළුවන්කමක් නැත. අපි අදම භාවයේ තුළ පහත් සමාජයක් වෙන ජීවත් වෙනවා කියලා කියන අයත් අද උත්තර පුද්ගලයෝ බවට පත් වෙන්න බෑ අපි අද මේ අද මේ බවට කියන ගැටයක් තියෙනවා. අපි මේ අදමයන් උත්සමයන් කරන්න ගන්නකොට අර්ථයක් දැනුමා කියනවා. ඒ වුණාට අපි මේක කරනවා දැනුමාවක් කරනවා. කරුණාවන්ත අම්ම කෙනෙක් දරුවෙක්ගේ ගිරිය ඉලවලා තියෙනවා මාළු කට්ටා. දරුවා අම්මට ගහනවා, බනිනවා, කෑලනවා. ඉතින් අර අම්මා බැනුම් අහා, මුටි කතා ඉරේ අප ප්‍රමාදන මාර්ගපත්ත ඇදලා ගන්නවා. ඒ වගේ අම්ම කෙනෙක් තමයි මා. අපෝ කනවා දරුවා අපි සම්මත. ඈ බයින කෑන එපා කියලා. ඒ අම්ම එකක්වත් ගණන් ගන්නෑ. ඉරේ අප දාලා මාර්ගපත්ත ඇදලා ගන්නවා. ඊට පස්සේ දරුවාට හරි සමුකයි. ඊට පස්සේ දරුවාට අම්මා කෙනෙක් හරි ආදරයක් ඇති වෙනවා. එන්නේ තේරෙයි. එතකොට ආර්ය කියන්නේ මොකන්ද? උත්තර සමාධිය කියන්නේ උසස් සමාධිය කියන්නේ. මේ උසස් සමාධියේ කයිතුන කෙනෙක් අපායට යන්නේ නැහැ කියලා බුදුහාම දේශනා කරලා තියෙනවා. උසස් සමාධියේ කයිතුන නම් අපායට යන්නේ නැහැ. දැන් අර වක්කලක රොඩ් කෑල්ලක් වැටුනහම අපායට යනවා නේද? ඔය පොතේ ඉන්න වක්කලේ ඒක ගන්න බලන්න. ධර්මයක් නැහැ. මොකද බලයි. බලයි. ආන්‍ය වගේ ආධ්‍යාත්මයෙන් ගිහිලා වුණාම පුද්ගලයෝ තමයි ධර්මයක්. ආධ්‍යාත්මයෙන් බලන ශක්තිමත් අය ගහගෙන යන්න බෑ මොනවාට. මේකත් තියෙන රොඩු කෑලි වස්ත්‍රයේ ගහගෙන යනවා වගේ කවදාවත් ගහගෙන යන්නේ නැහැ. ආන්‍ය සමාජයක් ඇති කරන්න තමයි මේ විද්‍යාව. එතකොට මේ ව්‍යායාමයේ සඵල කරගන්න තමයි මේ දාන. දානය අවශ්‍ය කරනවා. ඒක මේක කියලා බලන්න දාන්න ඊටන් වෙන සම්බ ඈ සාපකාසාදී දෙකින් දැනෙන බෑ ශරීර ශක්තියක් තියෙන්න ඕනේ. ඉතින් මේ දන් දුන්න දායකයෝ මොකද කරන්නේ? ඒ සඳහා ශරීර ශක්තියක් ඇති කරගන්න ඕන. සාපකාසාදී දුක් නැති කරගන්න ඕන. ඒ දුන්නේ මොකෙන්ද? ඔබේ සංයෝගයෙන් මේ සංයෝගය කරන්නේ කාණයට වගනන්නත් බෑ. ධනියට කරන්නත් බෑ, ශ්‍රමයට කරන්නත් බෑ. එහෙනම් මොකෙන්ද මේ අපිට සිතෙන් කරන්නේ? මේ හැම දෙයක්ම කරන්නේ ඒ හිත තුළ කරුණාව, මෛත්‍රිය, ශ්‍රද්ධාව, ප්‍රඥාව තිබුණ නිසා තමයි ඔබට මේ සිතෙන් දන් දෙන්න පුළුවන්. අපින් දන් දෙන්න බෑ. සංයෝගයෙන් දන් දෙන්නත් බෑ. හිතෙන් දන් දෙන්න. එතකොට මේ එකතුල කරුණාව, මෛත්‍රිය, ශ්‍රද්ධාව, ප්‍රඥාව තැන්පත් කරලා තිබුණ නිසා තමයි ධාමියක් උන්නේ. ඒ තුන මෝඩකම තිබුණා නම්, වෛරය ක්‍රෝධය තිබුණා නම් ධාමියක් උනවා. බෑ, ඔච්චර ධාමියක් තිබුණා නම් බෑ. බුද්ධෝත්පාද කාලයේදී වුණත් වෛරයෙන් ක්‍රෝධයෙන් ධාම වෙන්නේ බෑ. එහෙනම් අපි ධාම වෙන්නේ කාලයෙන්, ධනයෙන්, ක්‍රමයෙන් නෙමෙයි, ධාම වෙන්නේ හිතෙන්. ඒ එකතුල කරුණාව, මෛත්‍රිය ඇති වුණාන් පස්සේ තමයි අනුන්ට උදව් උපකාර කරන්නේ. දන් දෙන්න පුළුවන්. තේරුණේ? එතකොට කරුණාව මෛත්‍රිය ඇති වෙනකොට මොකද වෙන්නේ? හිත පිරිසිදු වෙනවා නේද? තනතිය නැති වෙනවා, නිවෙනවා. ගැරෙන හිත නිවෙනවා. පිරිසිදු වෙනවා. ඒකට හිත පිරිසිදු වෙන්න පිරිසිදු වෙන්න ලේ ධාතුව පිරිසිදු වෙනවා. ලේ ධාතුව පිරිසිදු වෙන්න පිරිසිදු වෙන්න නිරෝගී සම්පත්තිය ලැබෙනවා. ලෝකයේ තියෙන ලොකුම ලාභය මොකක්ද? නිරෝගී බව නේද? ලෝකයේ තියෙන ලොකුම ලාභය නිරෝගී බව. අමාරු ගන්නක් එක දවස් කර්ණයක් කරන්න කියනවා. ලෝකයේ තියෙන ලොකුම හැපේ මොකක්ද? ඈ? හේත ලෝකෙ නෙමෙයි නැති. ඒක තියෙන ලෝකෙ අනිත් පැත්තට තියෙන ලෝකයේ තියෙන ලොකුම හැපේ තමයි නේව සංඥා නා සංඥා. ලෝකයේ තියෙන ලොකුම හැපේ ලෞකික දෙපාර්තම උත්තර සැකල තමයි නේව සංඥා නා සංඥා. නිර්වාණි ලෝකෝත්තරයි. ඒක ලෝකේ ධර්මය. ඈ නේව සංඥා නා සංඥා කියන දුක ඒක නෑ ලෝකේ තියෙන්නේ. ලෝකේ තියෙන හැම එකක්ම දුක. තේරුණේ? ඉතින් මේ ලෝකේ තියෙන ලොකුම නාමය තමයි ගන්ධයෙන් පුද්ගලයාට ලැබෙන්නේ නිරෝගී බව ලැබෙනවා. කරුණාව මෛත්‍රිය ඇති වෙනකොට මම මුලින්ම කියන්නේ මේවා සංයෝගයට ගන්නත් බෑ, සංයෝගයට දෙන්නත් බෑ කියන එක නේද? එහෙනම් ගන්න පුළුවන් කියද? කරුණාවෙන් පුළුවන්, මෛත්‍රියෙන් පුළුවන්. කරුණා මෛත්‍රිය දෙක ඇතුළේ ප්‍රඥාව මුල් කරගෙන. ප්‍රඥාවෙන් කරව කරුණාවක් ඇති වෙන්නේ නැහැ කවදාවත්. මෛත්‍රියක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් ප්‍රඥාවන්තයා කියලා කියන්නේ උසස් පුද්ගලයෙක්, සාමාන්‍ය පුද්ගලයෙක් නෙමෙයි. එහෙනම් ප්‍රඥාවෙන් කරුණාමෛත්‍රිය, කරුණාමෛත්‍රියෙන් වේදාත්ව පිසුදු වීම, මේකේ නිරෝගී බව, නිරෝගී පුද්ගලයා දුනා කරන්නේ. ආයතය, වර්ණය, ඇදය, බලය ඔය වඩා දෙයක් නම් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඉවච්චර තමයි. මේ බාර වෙලා කරන්න ඕනේ ඉවච්චර තමයි. දැන් බාරයක් ඔප්පු කරන්න කිව්වනේ මේ මහත්ය රන්දුන්නේ. ඔප්පු වෙලා ඉවරයි. දැන් ප්‍රති කරන්න දෙවිලා. ඒක ඔප්පු කරනවා නම් ප්‍රතිඵල දෙන්නවා. එන්නනේ. ඉතින් සමහරු දැන් අපිට දැන් ලොකෝම ලාභයක් ගන්න මම මේ කතා කරන්නේ. ඊට වඩා ලාභයක් තියනවා. නිරෝගී බවතා ඒ තුලින් ලැබෙන ආයුෂයේ වර්ණයේ සැපේ බලේ බුද්ධිමත්ව. ඔය වල ලාභයක් ඔය වල සම්පත්තියක් තියෙනවා. තියනවාද? නැහැ. ඉතින් මේ සම්පත් ලබා ගන්න යාඥා කරන්න පුළුවන්. හරි බාපේ ආඥා කරන්න පුළුවන්. යාඥා කරන්නද ආඥා කරන්නද ප්‍රාර්ථනා කරන්නද? එන්නේ දැන් සමාවෙන්න මෙතනත් ඇති දෙවියන් වහන්සේ ළඟට ගිහිල්ලා යාඥා කරලා බැරි වුණ කරන දෙන්න බැරි වුණ කරන දෙන්න ඇති ඉඳගෙන ඉන්න කට්ටියක් ඉන්නවා මම දන්නවා දෙවියන් වහන්සේ ළඟට යනවා ගිහිල්ලා යාඥා කරනවා යාඥා කරලා ප්‍රතිඵල ලබා ගන්න මෙහෙම තේනවා දෙවියන් වහන්සේ බැනපොදී මේ මෙහෙන් තමයි ප්‍රතිඵල ලබා ගන්න. එහෙම කට්ටියක් ළඟට ඉන්නවා රතියේ රතිය කියන්නේ මම මොකක්ද දන්නේ කියලා. කෙනෙක් දැනගන්න මට කියන්න පුළුවන් මෙන්න මේමයි කියන්නේ. නොයේ මාර්ගයේ පොතේ උතන ඉන්නවා. ඒක සාධාරණ ධර්මයක් ඒක. මොකද මම බුදුහාමෙන් කියන්නේ. බුදුහාමරයන් කාගෙත් මේක දෙනවා හරිය කැමති එකක් කියලා. වැඩි කැමති එකක් කියලා. මොකද ඒකක් කියලා පැහැදිලි වෙනවම එතනින් ලබා ගන්න බැරි වුණ දේ මෙතනින් ලබා ගන්න පුළුවන්. මෙතනින් ලබා ගන්නවා කියන්නේ මට මෙතන මොකක්ද උගන්වන්නේ? මෙතන උගන්වන්නේ ප්‍රඥාව ලබා ගන්න ප්‍රඥාව. ප්‍රඥාවෙන් තමයි කරුණාමයි. ඒ කරුණාමයි ක්‍රියාවෙන් තමයි නිරෝගී භාවය. නිරෝගී භාවයෙන් තමයි ආයුෂය, වර්ණය, සැපය, බලය, බුද්ධිමත්තාවය. ඔබ පුදුමන දෙයයන් අතර දෙන්න. දැනේ ඔය හැම එකක්ම ලැබෙන්නේ සත්‍යර්ම ප්‍රවාහය තුළින් කියන තුනේ. අසත්‍යර්ම ප්‍රවාහය තුළින් නෙමෙයි, මෝඩකම තුළින් නෙමෙයි, ඔය හැම එකම දෙයෙන් එකක් ගන්න පුළුවන්. ආමික මතක තියාගන්න. කම්මං සත්‍යේ විවදති අවිදං හීනං පනිස්සාන එකක්. ඈ දේවං සත්‍යේ විවදති අවිදං හීනං පනිස්සාන නෙමෙයි කියලා කියනවා. කර්මය කියන්නේ අපි ජීවිත ප්‍රයත්න ක්‍රියාකාරීත්වය. මේ ක්‍රියාකාරීත්වය තුළින්ම තමයි අපිට මේවා ලැබෙන්නේ. අසද්ධර්මයාගේ ක්‍රියාකාරීත්වයේ පාප කර්මයයි එතනින් අපායට යනවා අවද්ද ඒ වෙලාවයි යන්නේ සත්කර්මයාගේ ක්‍රියාකාරීත්වයේ කුසල කර්මය එතනින් සම්බන්ධ වෙනවා. තවන්න ඒ වෙනාම වැඩේ. එන්නානේ ඊට පස්සේ කතා කරමු තවතරට. එහෙමනම් නොයෙක් මාර්ගයේ කුසලයේ උතරින් ඉන්නම හරි කැමති අය. ඔය කොහෙට හරි ගිහින් නපාගන්න බැරි බැරි හන්සුන්දාක් කරලා වැඩි වෙනවා. මොකද ඒකත් කියන මම හොඳට මෙන්න දෙන්න පුළුවන් මෙන්න මේ ආකාරයෙන් දැන් වලවා ගන්න කියලා. ඒකත් එක හොඳට පැහැදිලි වෙයි. පැහැදිලි වෙලා අනිත් පස්සෙන් ඊටත් වඩා හොඳින් මෙහා තියෙන්නේ. මේ වුණාද? ඉතින් මේ හැම එකක්ම ලබා ගන්න නිකම්ම බෑ. මොකක් හරි දෙන්නත් පුළුවන්කමක් තියෙනවා. ඒක තමයි මගේ වෛද්‍යවරයෙක් කියනවා ඔබවහන්සේලා කියනවා අපි වාදන තීවිස්ර ඉච්ඡන් වර්ධන පචායනෝ චත්තාරෝ ධර්මා වර්ධන්ති ආයවන්නෝ සම්බරන් කියලා කියනවා. විතර වදිනේ කෙනාට ආයතේ වර්ධනේ සැපේ වදේ ලැබෙනවා කියලා කියනවා. ඕක කිව්වට මේ අපි ඕක දැනගන්න ඕන කොහොමද වෙන්නේ කියලා. දැනගන්න ඕන. කොහොමද මේ වෙන්නේ? ඒතර මේ කෙනාට ආයතය, වර්ණය, සැටය, බලය, බුද්ධිමත් බව දැනෙනවා. ඕක නැදේ. එනවා නැගෙනවා කියුවා. දැනෙන්නේ නැගෙන්නේ ඉන්නන්න එපා නේද? <laughs> නිතර වන්නා කියන්නේ මෙහෙමයි. ඔළුව නහනවා වන්නා. ඔය පසට පිටවා දෙනවා කියන්නේ මම උදල වැඩක් කරන පෙන්නන්න මේ හදන්නේ. දැන්වත් ඔන්න හදලා පෙන්නන්නකොට ධන ගන්න, පොඩුව කිම තියන, දල කිම තියන වඩින. වඩිනකොට පිටිපස්ස උද යනවා. පිටිපස්ස උද යනකොට එක පැත්තක් මේ පැත්තට බර වෙනවා, අනිත් පැත්ත මේ පැත්තට බර වෙනවා. එතකොට මේ පිටිපස්සේ අතෝ මාර්ග ආශ්‍රිතව කියන මේ ධාතුව කොටසක් මෙහාට වෙනවා, කොටසක් මෙහාට බයි. හරි. ඒතර මෙතන හිස් වෙනවා නේද? ඊට පස්සේ ආයෙත් මේක ගෙලින් කරනකොට ආයෙත් දෙන්න දේනවා. දෙපැත්තට යනවා. ආයෙත් මෙහෙම කරනකොට ආයෙත් මේ දේ දාතු දෙපැත්තට යනවා. නේ? දැන් මොකද වෙන්නේ? අදෝනාර්ධයේ ආශ්‍රිතව තියෙන මේ ධාතුව චරණය වෙනවා. චරණය වෙනකොට මේ පිරිසිදු වෙනවා. එතන තියෙන්නේ චරණය වෙනකොට පිරිසිදු වෙනවා. එතන පිරිසිදු වෙනකොට මරබස්සය නැති වෙනවා. හොඳට මලපා කරන්න පුළුවන්. හොඳට මලපා කරන්න පුළුවන් නම් කන්න පුළුවන්. කන්න පුළුවන් නම් යන්න ලඟ වෙලා නැහැ. කන්න බැරි නම් යන්න ලඟ වෙලා. ඈ හොඳට කන්න පුළුවන් නේ. හොඳට කන්න පුළුවන් පුද්ගලයාට ආයෙත් ලැබෙනවා. ඒ ආහාරය නෙවෙයි ලැබෙන්නේ නේද? හොඳට කන්න පුළුවන් නම් ආයෙත් ලැබෙනවා. ශරීර ලක්ෂණ මේ කියන්නේ ඉදිච්ච ස්වභාවයේ පාරවත් බව ලැබෙනවා. ආයතේ වර්ණය, සැකේ ලැබෙනවා. කන්න බැරි කර්මණය පදනේ. කන්න බැරිනම් දෙයක් නැහැ නේද? ආහාරයෙන් ඉන්නේ සැකේ ලැබෙන්නේ. බලේ ලැබෙනවා, කායස්පස්තිය ලැබෙනවා, බුද්ධිමත්ව ලැබෙනවා. තවන්න ලැබෙන කන්නේ. පුළුවන් නම් දැක්ක දැක්කේ කරනවා. ඒ තරමට ලාභයි. <laughs> මේ අතර දෙකක් කරලා නිකන් මෙහෙම කරගෙන කියනවා. ඒක දෙන්නේ. ව්‍යායාමයක් ප්‍රොබ්ලම්. නෑ ඔළුවේ විතරක් නෑ වෙන්නේ නෑ. ඔළුවේ විතරක් නම් කෙලින්ම මේ ටික පල්ලෙහාට එනවා ආය කෙලින්ටවත් නම් මෙහෙම පල්ලෙහාට යනවා මෙතන පිළිදු වෙන්නේ නෑ. මේ අදෝමාර්ගයේ ආශ්‍රිත වේදාසෝ පිළිදු වෙන්නේ නෑ. පිළිදු වෙන්න හොඳම ක්‍රමය තමයි කනගාටුව. බුදුහාමුදුරුවෝ මේ නිකන් වයි ඉතිවරේ නෙමෙයි සත්‍යයට වෙන බවරෙද බවරෙද මේ ඉදුපට වෙනකන් එකක් විචාර කරන කෙනෙක් නෙමෙයි රාජික වෛද්‍යවරේ බුදුහාමුදුරුවෝ සත්කට වන බල දුකට විදානම් විතරක් නෙමෙයි ශාරීරික මානසික චෛතසික ඔක්කොම වෛද්‍යවරයෙක්. ඊට වඩා ලොකු වෛද්‍යවරයෙක් තියෙන බලන්න උතුමාගේ වෛද්‍ය ශාස්ත්‍රය ගැන පාරාජික දේශජ්‍ය සම්බන්ධයෙන් තියෙන විනය පිටකේ දේශජ්‍ය සම්බන්ධයෙන් උතුම මේ තියෙන්නේ. ඒක මම මේ කිව්වේ මේ ප්‍රායෝගික වශයෙන් මිනිස්සුන්ට මේවා පෙන්වන්න කරන්න දෙන්න ඕනේ. ලැබෙනවා නේ වලද? අපාය යන හැටි පෙන්වන්න ඕනේ. අපාය තියෙනවා පෙන්වන්න ඕනේ. ඈ මම හිතනවා කරේ බණක් කියවා ගරුදමනේ. ඒකේ ඉතිරි අධ්‍යයනය මුස්ලිම් කාරය ගරුදමනේ ඉන්නේ. අන්තිම අපාය ගැන කියුවා, සුගතිය ගැන කියුවා, දුගතිය ගැන කියුවා. ඒ පාර මට කඩේකින් පරිණතියක් කියුවා, සමුන්නාන්තට පුළුවන් නම් අපාය දෙන්නම් කියනවා. අපාය යන්නේ දෙන්නම් කියනවා. මම කියුවා මට වෙලාවක් තිබුණොත් අපායක් වෙන්නනවා, අපාය යන්නේ දෙන්නනවා කියනවා. මට පරිණතියක් කියුවා. වාස්තේ කිව්වා අපායට එන්නවා අපාය යන්නට වෙන්නවා කියලා පුළුවන් නම් වෙනවද කියලා. මුලින් කඩේ පරිච්ඡේදය. ගත්ත මයිකේට අරගෙන අපායට එන්නවා. අපාය යන්නට එන්නවා. කොහොමද අපාය යන්නේ? මෝඩකම තුලින් වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, තරහව ඇති වෙනවා. ඇති වෙනකොට මොකද වෙන්නේ? මේ ධාතුව දූෂණය වෙනවා. දූෂණය වෙච්ච ලේධාතු ශරීරගත වුණාන් පස්සේ ලෙඩෙක් වෙනවා. ලෙඩාතන් හමාරු තියෙන්නේ මොකවත් නෑ. ආයුෂේ නෑ, වර්ණේ නෑ, සැපේ නෑ, බලේ නෑ, බුද්ධිමත්කම නෑ. ඒක අය කියලා කියන්නේ ආයුෂේ, වර්ණේ, සැපේ, බලේ, බුද්ධිමත්කමනේ අය කියන්නේ. එතක අප කියන්නේ පහ වෙනවා. අප කියන්නේ පහ වෙනවා. ඒතකොට මේ පංචමහා ජීව බලශක්තිය පහ වෙන්නේ කොතනින්ද? රෝගී භාවයේදී රෝගී භාවය කියන්නේ වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන් මෝඩකමෙන්. අන්න අපන්තරණය. අපන්තරණයේ යෙදෙනකොට මොකද වෙන්නේ? දේහාතු සූසනය වෙනවා, සූසනය වෙච්ච දේහාතු ශරීරගත වෙනවා, ශරීරගත වුණාන් පස්සේ අපිට තියෙන සංකප්ප පහම නැති වෙනවා. සංකප්ප වල තියෙන අය කියලා නේ. අප කියන්නේ පහ වෙනවා කියන්නේ. දැන් පැහැදිලි කතා යන්නේ. අපාය යන්නේ නැහැ, අපාය වෙනවා. යනවා කියන්නේ ඕනේ. අය අප වෙනව නේද? අය අප වෙනවා. දැන් බලමු සුගතිගාමීන්ට මොකද කියලා. ප්‍රඥාවේ තුලින් කරුණාව මෛත්‍රිය ඇති වෙනවා. කරුණා මෛත්‍රිය තුලින් හේතනත්තාගේ හිත පිරිසිදු වෙනවා. හිත පිරිසිදු වීම තුලින් වේදාත්ව පිරිසිදු වෙනවා. වේදාත්ව පිරිසිදු වීම තුලින් නිරෝගී කුක්කලයක් වෙනවා. නිරෝගී කුක්කලයාට මොනවද වෙන්නේ? ආයතය, වර්ණය, සැපය, බලය කුක්කිමන්ත. ඕන්න අය. එන්න ඒ පැත්තේ අයන්නේ එහෙනම් මේවා අය අසංකරණ ප්‍රවාහයේදී මොකද වෙන්නේ අප වෙනවා. සංකරණ ප්‍රවාහය ගමනක් අපි උප වෙනවා. උප වෙනවා කියන්නේ සමීප වෙනවා කියන්නේ. අප වෙනවා කියන්නේ පහ වෙනවා. දැන් හරිද? උපාය දන්නෝ අපායේ නේද? උප උප අය කියන්නේ සම්පත් පහ කරගන්නවා. අපාය කියන්නේ සම්පත් නැති කරගන්නවා. උපාය කියන්නේ සම්පත් නම් කරගන්නවා. උපාය කියන්නේ සම්පත් සමීප කරගන්න. අපාය කියලා කියන්නේ සම්පත් පහ කරගන්න. දැන් බලන්න අසද්ධර්මයේ අසද්ධර්ම ප්‍රවාහයට අවුන සුද්ධලයාට මොකද වෙන්නේ සම්පත් අප වෙනා නේද? අය අප වෙනවා. සද්ධර්ම ප්‍රවාහයට අවුනයන් පස්සේ සම්පත් උප වෙනවා. උප වෙනාගේ නම් වෙනවා. දැන් දැන් දෙන්නේ සුගතියයි දුගතියයි අපායයි උපායයි එක්කම ප්‍රයත්න දෙන්නේ. ඈ පැහැදිලිද <laughs> ඉතින් මේවා පෙන්වන්න පුළුවන් වෙනකොට ලැබෙනවා ලැබෙනවා කියලට බෑ දැන් ඉතින් මේ ධර්මසුන දායක මහත්වරු ප්‍රඥාවෙන් යුක්තව මේ දාන්නේ ශ්‍රද්ධාවෙන් යුක්තව කරුණාවෙන් යුක්තව එන්න මෙතෙන් දෙන්නෝ නැත්නම් ඕවටම නැති කරගෙන ඉන්නා ඉන්නවා මේවා දෙන්නේ ඉතින් ආවේ මේ ස්ථානයේදී පැහැදීමකින් ආවේ ඊට පස්සේ කරුණාවෙන් මෛත්‍රියෙන් ආවේ එතකොට ඒ දාන දෙනකොටම මොකද වෙන්නේ? තමාගේ චිත්ත සංකාරයෙන් තුළ ප්‍රඥාව පතරම් කරගත්තා වූ කරුණාවයි කියන ශ්‍රද්ධාව ඇති වෙනවා. ඇති වෙනකොට මොකද වෙන්නේ? ඒ ධාතුව පිළිසිද්ධ වෙනවා, නිරෝගී කුලයක් වෙනවා, නිරෝගී භාවයේ තුලින් ආයතේ වර්ණයේ සැපේ බඳු සුද්ධිමත්තාවෙ වෙනවා. ඔන්න උපහාය වෙනවා කියන්නේ ඒකයි. දැන් සන්තෝෂයි. අවශ්‍ය වෙන දැනේ. just now not late, I mean. Just now learning, then learning. දන් දෙන්න අතදෙක් කරනකොට ලැබෙන. එහෙනම් මෙයා දෙයයන් ආශ්‍රිත නිහින් යාඥා කරලා හරියනවද? අනේ මට සම්පත් ලැබේවා සම්පත් ලැබේවා සාදෝ ලැබේවා දෙයයන් ආශ්‍රිත මෙයා දෙන්න ඕනේ. ඒ වගේ කරලා. දෙයයන් ආශ්‍රිත කියන්න දන් දෙන්න කියනවා අපි වෙයි. මොකක්ද කමන්නේ. යාට කියන්න තියන ලැබෙන්නේ මෙහෙමයි අපි අද අවබෝධ කරගත්තා. ශාස්ත්‍රය ඔයගොල්ලන්ට අපි ඉන්නේ නැහැ කියලා කියන්නේ ඒක. ඔයගොල්ලන්ට කියලා අපි අපි ඉස්සෙල්ලා ඉඳන් කියන්නේ කියලා කිව්වම මේගොල්ලන්ට කවුද? දෙවියන් ආතේ මෙහාතේ එකේ නෑ. එයාට කියන්න අනේ මෙච්චර කාලයක් මම එයාට වැවටිලා ආවා. දැන් මම දැනගත්තා සම්පත් ලබා ගන්න ක්‍රමය. ඊට පස්සේ නම් මම එයාලට දෙන්නේ නෑ. මං කිව්වා කියලා යන්නද? මට නඩුදායි දැනෙන්නේ දෙවියන් ආතේ. ඉතින් දැන් බොහොම සන්තෝෂයටපත් වෙන්න උපාය සහ අපාය කියන එක ගැන හොඳට පැහැදිලි කරගත්තා නේද? ඒතර උපාය ගන්නෝ අපායේ නැති. එහෙනම් දැන් මේ පින්නතුන් මේ සද්ධර්ම ප්‍රවාහයට අහු වෙලා ගමන් කරන පිටසක් නිසා තමයි මේ දානේ පූජා කළේ. ඒකත් මේ සම්බුද්ධ ශාසනය සමාජයේ චිත්ත සංස්කාරණය තුළ ඇති කරගැනීම දිනු කරගෙන වඩවාගෙන සත් සමාජයක් ඇති කර ගැනීම සඳහා ශක්තිය ධෛර්යය ඇති කරගන්නා වූ පිටසක් ඒ අයට සංග්‍රහ කරා වූ පිටත් ඒ ආකාරයෙන්ම සද්ධර්ම ප්‍රවාහයේ දහුවෙනා කරුණාවෙන් මෛත්‍රියෙන් සද්ධායෙන් ප්‍රඥාවෙන් ඔබත් අපිත් සමග මේ සද්ධර්ම ප්‍රවාහයේ ගමන් කරනවා එහෙනම් ඔබ බලාපොරොත්තු වෙන ආකාරයට යම් භාරයක් ඇති කරගත්තා නම් මේ හැම භාරයක්ම මොනවාද මේ ලෞකික සම්පත්තියක් ප්‍රාර්ථනා කරගෙනයි බාර වෙන්නේ ඇත්තේ. ඒවත් ඔබට අනායාසයෙන් මේ දානමය කුසල ධර්මයාගේ ශක්තියෙන් නිරෝගී බව ලබාගෙන ආශ්‍රේ වර්ණේ රටේ බලයක් ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ පමණක් නෙමෙයි පොඩ්ඩක් ආයාසයක් ගත්තොත් එහෙම සදාකාලික නිවන් සුවයෙන් සූපත් වෙන්නත් පුළුවන්කම තියෙනවා. ඒ සඳහා මේ ධාර්මයේ පින්කමේ විශ්වාසනා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අෂ්ටමයිස්කාරයක් පූජා කරනකගෙන මේ විභාගයන්ට පින්වන් පුදන් කිරීම සඳහා වතුරම නන්දකේ ස්වාමීන් වහන්සේගේ වැඩසටහන තවත් දීර්ඝ කාලයක් කරගෙන යාම සඳහා නිරුත් නිරෝගී චිරජීවන සත්‍ය ප්‍රාර්ථනා කරමින් එම්බරව වැලි වේදී චන්ද්‍රපීරි එළපාත මාතා හිමි අෂ්ට පරිස්කාරයේ පූජා කරලා තියෙන්නේ. එතුමාත් මේ පූජා කරලා තියෙන්නේ බොහොම ශ්‍රද්ධාවකින් යුක්තව මේ ස්ථානීය පිළිබඳව පැහැදීමකින් යුක්තව නන්දදිනියන්ව දැනගෙන දැකගෙන මේ පූජා කරන්න ඇති. එහෙම නේද? එතකොට එයා බලාපොරොත්තු වෙන්නේ කුමක්ද මේ අෂ්ටගරිස්කාර පූජාවන් තුළින් කරුණාව, මෛත්‍රිය, ශ්‍රද්ධාව, ප්‍රඥාව ඇති කරගෙන මියගේ ඥානීන්ට ප්‍රේතින් අනුමෝදන් කරලා තමනුන් සුඛී සූපත්වාවේටපත් වීම සඳහායි එනම් මේ අටපිරිකර පූජා කළා වූ පින්නතුන්ට දානි පූජා කළා වූ පින්නතුන්ට මේ උතුම් වූ කුසල ධර්මයාගේ ශක්තිය නිවියා වූ ඥාතීන්ට ලබා ගැනීමට ලැබේවා කියයිද මේ උතුම් වූ දහසකට ආසන්න ආර්ය සංගරත්නය දැක බලාගෙන සම්බුද්ධ ශාසනය ආරම්භ කරගෙන සම්බුද්ධ ගුණයන් මෙනෙහි කරගෙන ශ්‍රද්ධාව කරුණාව මෛත්‍රිය ඇති කරගෙන ආශේ වර්ණයේ දෙතේ වගේ බුද්ධිමාවේ බුද්ධිමත් භාවයේ ඇති කරගෙන මෙලොව ජීවිතය සාර්ථක කරගෙන ඉතා ඉක්මනින් අමා නිවන් සුවයෙන් සෝපත් වෙන්න ලැබේවා කියන කවුරුත් සාකච්ඡා අද ඒක ලෝකයා මේ පින් අනුමෝදන් වෙත්වා දිවිවරුන්ට මේ ස්ථානයේ තෙන්න වරම් ලැබේවා ඒ දිවිවරුන්ට මේ සත්‍යන්නේ අහලා මේ සතර දුකින් මිදීමට ශක්තිය ලැබේවා කියලා දෙවියන්ට එහෙනම් අපි දැන් ඉදිරියට ගමන් කරමු. ඉතින් මේ මහා සාගරයේ නෙව්වනවා කියලා ඔය නෙවුලට බෑ නේද? මේ අග්ගේ ආකාශයේ ෆ්‍රේම් එකක් යනවා කියලා මේ ෆ්‍රේම් එකට හැමදැනම යන්න පුළුවන්. බෑ නේද? හැමදැනම යන්න බෑ ඒක පාරක් තියෙනවා. පාරක් තියෙනකොට කොහොම එකක්යක් තියෙනවා. ඒ මේක තියෙන්නේ බෑ නේද? ඒ එකක් නැතුව නැතුව මේ උඩ නැගලා කියලා ගමන් කරන්න බෑ. එහෙමනම් සියලුම දිනාට මේ අමාමහ නිර්වාණ සංකප්පියට යන මාර්ග දෙකක් නෑ එකයි තියෙන්නේ ආන්නේ මාර්ගයේ ගියොත් පමණයි මේ උත්තමස්ථානයේ යන්න පුළුවන්කම තියෙන්නේ ආන්නේ මාර්ගයේ තමයි බුදුපියාණන් වහන්සේ පහදා දුන්නේ මොකද්ද ඉස්සල්ලාම අපි ඇතිකර ගන්න ඕන ප්‍රඥාව අනවබෝධය නිසා තමයි අපි දුක් විඳින්නේ තේරුණා නේද දැන් අර නම් බුදුගුණයන් නැති කර ගැනීම පිළිබඳව කතා කළා බුදුගුණයන් නැති කර ගන්නකොට ඉස්සෙල්ලාම නැති කර ගන්න ඕනේ කවරනම් බුදුගුණයන්ද බුද්ධ කියන ගුණය නැති කර ගන්න ඕනේ බුද්ධ කියන්නේ අවබෝධය කියන එක තේරුණේ අවබෝධය අනවබෝධය නිසා තමයි අපි දුක් විඳින්නේ නේද අනවබෝධය නිසා දුක් විඳිනවා එහෙනම් දුකෙන් අතන ගන්න නම් මොකද කරන්න ඕනේ අවබෝධය ඇති කර ගන්න ඕනේ අවබෝධය කියන්නේ මොකක්ද බුද්ධ කියන ධර්මයේ අවබෝධ කර ගැනීම තමයි බුද්ධ කියලා කියන්නේ. බුද්ධ කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි. ඒක හතර දෙයක්. ධර්මයේ අවබෝධ කර ගැනීම. බුද්ධ ධර්මය. ධර්මය කියන්නේ සත්‍යය බුද්ධ කියන්නේ අවබෝධ කර ගන්න එක. කොහොමද පිළිබඳව? ඉස්තර නාම ලෝකයේ පිළිබඳව. ඊළඟ නිර්වාණය පිළිබඳව. තේරුණේ? එතකොට මේ සත්‍ය අවබෝධයේ තුල තමයි සියලුම ගුණ ධර්ම තියෙන්නේ. දැන් මේගොල්ලෝ අහලා තියෙනවා නේද බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්ත බුදු ගුණ අනන්තයි කියලා අහලා තියෙනවා නේද කියලා කියන්නේ මේක තමයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි ආගෙන ඉන්නකොට නින් සමාධිගත වෙනවා අනන්තයි එහෙම නේද ඔය බුදු ගුණ අනන්තයි කියන කත්තේ නාල බලන්න බුදු ගුණ අනන්තයි කියන්නේ හේතු මොකද ඔය කට්ටිය කියන්නේ උදාහරණ බුදු ගුණ අනන්තයි කියලා කියනවා. මොකද හේතුව? බුදු ගුණ අනන්තයෙන් ඵලයක් නෑ නේද? මොකද හේතුව? ඈ? ඈ? සීමාවක් නෑ කියන එක තමයි අනන්තයි කියන්නේ. අතීතයි කියන්නේ අනන්තයි. හේතුව මම හේතුව තමයි මෙන්න මේ හොඳට තේරුම් ගන්න. මෝඩකම තුල තියෙන ಗುಣධර්ම මොනවද? කියන්න පුළුවන්. නෑ නෑ මං අහන්නේ ಗುಣධර්ම ලෝකයේදී ಗುಣධර්මයන් වෙන්න පුළුවන්. මං අහන්නේ මෝඩකම තුල තියෙන යහපත් ಗುಣධර්ම එකක් කියන්න පුළුවන්. ඈ? එකක්වත් නෑ නේද? එහෙනම් සියලුම ගුණ ධර්ම තියෙන්නේ යාපත් ගුණ ධර්ම තියෙන්නේ ප්‍රඥාව තුළ නේද? ප්‍රඥාව කියන බුද්ධ නේද? ආන්නේ බුද්ධ කියන ගුණය තුළ තමයි සියලුම ගුණ ධර්ම තියෙන්නේ. ඒකට ගුණ ධර්ම වල සීමාවක් තියෙනවා. නෑ නේද? ආන්නේකය බුද්ධ කියන ගුණය යමෙක් ඇති කරගත්තා නම් ඔහු තුළ සියලුම ගුණ ධර්ම තියෙනවා. ආන්නේකය බුදුහාමුදුරන්ගේ ගුණ අනන්තයි කියලා. අදවත් දැනගන්න ඕනේ. බුද්ධ කියන ගුණය යම් කෙනෙක් ළඟ තියෙනවා නම් සත්‍යාවෝදයේ තියෙනවා නම් එතන සියලුම මොන ධර්ම තියෙනවා. ගුණ ධර්ම වල සීමාවක් නැහැ. ආ. ඉතින් ඔබ කැමති නැත්නම් සියලුම ගුණ ධර්ම ඇති කරගන්න. කැමති නේ. ඉතින් මේ බුදු ගුණානන්තයි බුදු ගුණානන්තයි කියයි කියන ගුණ ධර්ම ඇති වෙන්නේ නැහැ. අපිත් මේ බුද්ධ කියන ගුණය ඇති කරගන්න ඕනේ. බුද්ධ කියන ගුණය ඇති කර ගන්නවා කියන්නේ සත්‍ය අවබෝධ කර ගන්නවා කියන්නේ. බුද්ධ කියන ගුණය ඇති කර ගන්නකොටම අකුසලත් ඒ සියලුම ගුණ ධර්ම ඇති වෙන්න පටන් ගන්නවා. එකපාරට නෙමෙයි ටික ටික ටික ටික ටික ටික. බුද්ධ කියන ගුණය ඇති වෙනකොටම ගුණ ධර්ම වලින් පෝෂණය වෙන්න පටන් ගන්නවා. තේරුණානේ? දැන් අරුණ නැගෙනකොටම එකපාරටම ආලෝකයෙන් නැන්නේ. අරමුණ නැගෙනවා කියන්නේ කීයද? පාන්දර හතරමාරට. පාන්දර හතරමාරට අරමුණු දකින්න පුළුවන්. නැගෙනහිර ආකාශයේ බලනකොට අරමුණු කියලා කියන්නේ ආන්තම් ආලෝකයක් වෙනවා. ඒකවල මේ මෝහ බිමේ අන්ධකාරය අඩු වේගෙන යනවා නේද? අන්ධකාරය අඩු වේගෙන යනවා. ආන්‍යගේ ප්‍රඥා ලෝකය මතු වෙනකොටම අන්ධකාරයේ අදු වේගෙන අදු වේගෙන අදු වේගෙන යනවා ප්‍රඥා රෝගේ මුදතෝ මතුණයන් පස්සේ සම්පූර්ණයෙන්ම මෝහාන්ධකාරය වෙන්නේ. ආනීක තමයි බුද්ධ කියන පොලේ මහා ප්‍රඥාව කියන ගුණය තමයි සූර්යයා කියලා කියන්නේ. සූර්යයා කියන්නේ මොකද මහා ප්‍රඥාව. මේ මහා ප්‍රඥාව ඇති වෙන කොට මොකද වෙන්නේ සියලුම අන්ධකාරයන් අයින් වෙලා බබලන්න පටන් ගන්නවා. තේරුණානේ? ඒකට අන්ධකාරයේ තුල ඉන්නකොට ඒගොල්ලෝ කලාමැදියෝ සමුදන්න යනවා නේද? කලාමැටි කීයක් එළියක් කියලා ගන්නවා නේද? රැයට තරු එළියක් ගමන් කරනවා නේද? තරු ගන්නවා නේද රැය? ඒවලට තරු දෙනවා. සමහරුන්ට දෙනවා. සමහරුන්ට දෙනවා. තරු දෙන්න තියෙනවා නේද? හැබැයි මේ හඳේදී රංගන එහෙම තියෙනවා නම් බලන්න තවර 10 මාර්ගයකට හඳේදී රංගන තියෙනවා. අද නම් හොඳ දවසක් තියෙනවා. දෙවියන් වැල්ලන්නේ ගමන ගිහින් තියෙනවා. දවල් 10 මාර්ග කරන අමේදී අමේදී නැත්ද? නෑ. මොකක් අමේදී තියෙනවා. අපි ඔක් ගණන් ගන්නේ නැහැ. මොකද ගන්න සූර්යාලෝකයෙන් ආලෝකමත් වෙලා කියන එක අඳක් කෙලියක් කියලා කියනවා නේ. ඈ කණාගල්ලියක් අරුවක් වෙන්නේ. සූර්යාලෝකයෙන් ආලෝකමත් වෙනපත් නමුත් අන්ධකාරයේ ඉන්නකොට කල් විදියට තමයි යනවා නේද? කනහදලෝ කෙරියක් නේද? ආනියකින් තුනේ ප්‍රඥාවදන සූර්යා ප්‍රයත්නයන් පස්සේ මේ ලෝකයේ තියෙන හෙලි මොනවද කියලා කියනවා පිටුතුනේ. ලෝකයේ තියෙන මොනවද කියන්නේ. මේ මුළු සියලුම ලෝක ධර්මයන්ට උදා පයින් ගන්න කියනවා කියලා කිව්වොත් ඒක මම පුදුමයි. එන්නනේ ආන්නේ මෝහාන්ධකාරයෙන් දුර ගැනීම සඳහා තමයි අවබෝධ කරගන්නවා කියන සත්‍ය අවබෝධ කරගන්නවා. සත්‍ය අවබෝධ කරගන්නවා කියලා කියන්නේ මොකද? යථාර්ථයේ දැක්කයන් පස්සේ මොකද වෙන්නේ? නිර්වාණය කරා එතනින් මොකද කරන්නේ? ආන්නේ නිසා අපෝ ඉතින් ඇති කරගන්න ඕනේ පළවෙනි බුදුමනේ මොකක්ද? බුද්ධ කියන මොනේ ඇති කරගන්න. බුද්ධ කියන්නේ මොකද? අවබෝධය. සත්‍ය අවබෝධය නේද? එහෙනම් නිවන් දැකීමද කැමති සියලුම දෙනා සත්‍ය අවබෝධ කරගත යුතුයි නේද? හරි? එහෙමනම් ඔය කියන්නේ නිවන් දැකීමට කැමති සියලු දෙනාම බුදු වේවි කියලා. ඒකකොට නම් මෙතෙන් ටිකක් නිවන් දැකීමට කැමති සියලු දෙනාම සත්‍ය අවබෝධ කරගත යුතුයි. මේක පිළිගන්න කොහොමද අටවස්සන්? හරි හරි හරි හරි හරි. නිවන් දැකීමට කැමති සියලු දෙනාම බුදු වේවි. මේක පිළිගන්න කොහොමද අටවස්සන්? අඩු වෙන එක. මේක තියනවා. මේ වචන දෙකක් තියෙන්නේ මේ බුදු වෙනවා කිව්වත් එකයි සත්‍යය කොහොමද ගන්නවා කිව්වත් එකයි. මේ වචන දෙකක් විතරයි මේ තියෙන්නේ. ඈ? තේරුණා නේද? සත්‍ය බුදු වෙනවා කියන්නේ සත්‍යය කොහොමද ගන්නවා? සත්‍යය කොහොමද ගන්නවා කියන්නේ බුදු වෙනවා. එහෙනම් නිවන් දකින්න පුළුවන් සත්‍ය අවබෝධ කරගන්න නැතුව එහෙනම් බුදු වෙන්න නිවන් දකින්න පුළුවන් එහෙනම් නිවන් දැකීමට කැමති සියලු දෙනාම බුදු විය යුතුයි ඔබවන්ගේ මායාව ප්‍රමේයනේ මම මායාව කියන්නේ එහෙනම් ඔබවන්ගේ ඊඥාන ප්‍රමේයනේ මම ඊඥාන තේරවාදී ප්‍රමේයනේ මම තේරවාදී එහෙනම් මම සත්‍යවාදී වෙන මොනවාදයක් මම අල්ලගෙන මම අහනවා බුදුහාමුදුරුවෝ මහායාන කියලා. බුදුහාමුදුරුවෝ හීනයානද මහායානද? බුදුහාමුදුරුවෝ තේරවාදී. බුදුහාමුදුරුවෝ සත්‍යවාදී. මම සත්‍යවාදී. ඔබ සත්‍යවාදී ඉන්නේ සත්‍යවාදී වෙන්න සත්‍ය වේදී වෙන්න. සත්‍ය වේදී වෙන්න සත්‍යවාදී වෙන්න බෑ. එහෙනම් අපි සත්‍ය වේදි වෙනවා කියන්නේ. සත්‍ය අවබෝධ කරගන්න. කියනවානේ සත්‍ය අවබෝධ කරගන්න. ඊළඟ මේ බුදුවරු පිළිමතවත් පොඩ්ඩක් කතා කරන්න ඕනේ. දැන් මල්ලකට ආවම බුද්ධය අනුසුතිය ධම්මයේ චක්කු මුදපරා දෙන්න පුළුවන් ඈ. ඒක කවදාවත් අහන්න දේවල් අහන්නත් පුළුවන් නේ. බුදුවරු ප්‍රධාන වශයෙන් ඉන්න තුන් නම. සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ, ශ්‍රාවක බුද්ධ. සම්මා සම්බුද්ධ කියන්නේ පරෝපදේශ රහිතව සත්‍ය අවබෝධ කරගෙන අනික් අයටත් මහා කරුණාවෙන් සත්‍ය ඒ ධර්මයේ දේශනා කරන උතුමන් වහන්සේ. කවුද? සම්මා සම්බුද්ධ. පච්චේන බුද්ධ කියන්නේ පරෝපදේශ රහිතව සත්‍ය අවබෝධ කරගෙන අනික් අයට ධර්මයේ දේශනා කරන්නේ නැති උතුමන් වහන්සේ. බැරි නෙමෙයි ඈ නැති. සමහරව කියනවානේ බැරි කියලා. හොඳයි දැන් මම මේ පච්චේන පුස්ත අපේ මුදුනවත් එහෙම. මගේ මේ දක්ෂතාවය නැති වෙයිද වැඩි වෙයිද? වැඩි වෙනවා නේද? ඒක නිසා පසේ බුදුවරුන්ට ධර්ම දේශනා කරන්න බෑ කියලා කියන්න එපා පුළුවන්. කරන්නේ නැහැ. ඔබට දන්නවද? පසේ බුදුවරු පහළ වෙන්නේ අබුද්ධෝත්පාද කාලවලද? අබුද්ධෝත්පාද කාලවල බුද්ධ හිමියෝ ඉන්නේ. බුද්ධිමතුන් නැහැ. සිහින සමාජයක් වගේ තියෙන්නේ. ඒකට කියන සිටීමේ විමසීමේ ශක්තියක් නැහැ. ධාර්ම ශක්තියක් නැහැ. ඒ නිසා සත්‍ය අවබෝධ කරගැනීමේ හැකියාවක් නැති නිසා ධර්ම දේශනා කරන්නේ නැහැ. තේරුණානේ? ඒ මම එහෙම කියනවා. <coughs> මම ධම්පාදලක වැඩමුළුවකට ගිහින් දේශනාවක් කළා. නැවුවා එහෙනම් ආන්දෝලනයේ දේරලත් සත්‍යස්තර සත්‍යස්තර කියලා කපේ මුලේ කියලා මොහොතක් ධර්ම දේශනා කරනවා කියලා කියන්නේ කියලා. මම කියන්නේ ඒක තමයි. ඒ මුන්ට මොහොතක් ධර්ම දේශනා කරලා ගියොත් මුන්ට අවබෝධ කරගන්න බෑ නේද? ධර්ම කරන නිකන් කියලා. මම කියන්නේ ඒ බෑ කියවන ඒ බෑ නේද? ඒකෙම වෙනවනේ පුළුවන් බව දේවදත්ත හාමුදුරුවෝ සත්‍යස්තරණයට පටිපුරුවරයෙක් වෙලා මේක ධර්ම දේශනා කරනවා. දැන් පුළුවන් පැහැදිලි මේක කරන්න පුළුවන්. මොකද කරන්නේ? මොකද? පොඩ්ඩක් ධර්ම දේශනා කළා දුන්නු අනිත් ධර්ම දේශනා කළා වැඩක් නෑ තමලව නිකන්. මෙන්න මේකයි ඇත්ත. තේරුණා? එතකොට ප්‍රාණක බුද්ධ කියලා කියන්නේ අපා දරාගෙන සිතා විමසා බලා සමාකලින් සත්‍ය අවබෝධ කරගෙන අනික් අයට දේශනා කරන්නේ ශ්‍රාවකෝයි. ශ්‍රාවක කියන්නේ අහනවා කියන එකනේ. අපා දරාගෙන සිතා විමසා බලා සමාකලින් සත්‍ය අවබෝධ කරගෙන අනික් අයට ධර්ම දේශනා කරන්නේ ශ්‍රාවක බුද්ධ. එතකොට මේ තුන් කොටසම බුදුවරු නේද? පැහැදිලි නේද? වෙනසක් පැහැදිලි නේද? ආ එකක් නැහැ. තවත් තව බුදුවරු වර්ගයක් ඉන්නවා එකක් කියලා දන්නේ නැත්නම් දන්නේ නැහැ. අපරිපූර්ණ බුද්ධ කියලා. දැන් මේ වගේ පරිපූර්ණ බුද්ධ, perfect බුද්ධ, unfair unperfect බුදුවරු ඉන්නවා. අපරිපූර්ණ. කවුද දන්නවද? සෝතාපන්න පුද්ගලයා එක්තරා ප්‍රමාණයකට සත්‍ය අවබෝධ කරගෙන තියෙන කෙනෙක්. එයා පරිපූර්ණද? නැහැ. අකටාදායන් පුද්ගලයන් සත්‍ය අවබෝධ කරගන්න ඊටත් වඩා ටිකක් වැඩි. ඒත් පරිපූර්ණද? අනාදාය පුද්ගලයා ඊටත් වඩා වැඩියෙන් සත්‍ය අවබෝධ කරගන්න තියෙනවා. ඒත් පරිපූර්ණද? නැහැ. ආ මේකක් කියද කියනවා අපරිපූර්ණ බුදුරෝ කියලා. පරිපූර්ණ දුක්ඛ අපරිපූර්ණ. හරි? දැන් මට කියන්න බුදුරජාණන් වහන්සේ කියන වචනේ තේරුම් ගන්න බැරි කියලා කියන්න. උද්දානං රාජා පුත්‍රාය බුදුවරු කියලා කවුද බුදුවරු බුදුවරු අපි තමයි තේරුණාද සෝතාපන්න කුලයේ ඉඳන් ආර්ය ශ්‍රාවකයෝ රහතන් වහන්සේ හැර අපරිපූර්ණ බුද්ධ කියන ගණයට වැටේ රහතන් වහන්සේලා පරිපූර්ණ බුද්ධ ඒකට බුදුවරුන්ගේ රැකිරුව තමයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේ කියන බුදුවරුන්ගේ පියා බුදු අමා නෑනේ බුදුරෝ කියන්නේ බුදුරෝ තමයි. අපි නම් බුදුරෝ වෙන්නේ. අපරි පොරනේ. තරමන් අපරි පොරද පරිපූර්ණේ නැහැ. තේරුණානේ? මෙච්චර කාලයක් බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කියලා කිව්ව අතනේ තේරුම් ගන්න. බුදු පියාණන් බුදු පියාණන් කියලා කිව්වනේ. අතනේ තේරුම් ගන්න. බුද්ධානන් පිටා බුද්ධ පිටා බුද්ධානන් මාතා බුද්ධ මාතා. කවුද? බුද්ධානන් රාජා බුද්ධ රාජා. දේවානන් රාජා දේව රාජා බ්‍රහ්මානන් රාජා බ්‍රහ්ම රාජා නරානන් රාජා නර රාජා. තේරුණානේ? ආන්නේ කයි අපි දැන් මොනේ කොහොමද උලෙන්නේ බය නේද? බුදු වීම සඳහා තමයි මම මේ කමඨාන් දෙන්නේ. ඒ සඳහා තමයි ප්‍රතිපත්තන සූත්‍රය දේශනා කරේ බුද්ධත්වයට පත් වීමට තියෙන එකම මාර්ගය චත්තාරෝ ප්‍රතිපත්තන. ඒකෙන් අපි ඉස්සල්ලාම අවබෝධ කරගන්න ඕනේ කය පිළිබඳව. කය පිළිබඳව. ඒ අවබෝධ කර ගැනීම සඳහා උපහාසයේ බොහෝම ලක්ෂණක පාර පෙන්නලා තියෙනවා. කායાનුපස්සනාවේ ආනාපානපබ්බ ඉරියාපදපස් චක්සම්පජාන්නේ පස්ස ඉරියාපදපස්. ඊළඟ ධාතුමනිකාර පටික්කුල මනිකාර. එන්නේ ඒකෙත් ඉස්සල්ලාම අපි හතර ස්ථානයක් ගැන අරමුණු බලන්නේ. මේ ජීවිත පැවැත්මේ කායાનුපස්සනාවෙන් කය සම්බන්ධව හතර ස්ථානයක් ගැන බලන්නේ. මේ හතර ස්ථානයේ තමයි සතර ඉරියව් කියලා කියන්නේ. ආර තියෙනවා හතර ඉරියව්. මොනවද මේ හතර ඉරියව් කියන්නේ? ඉඳ ගන්නවා ඉඳ ගන්නවා ඒක නේද යනවා බුදිය ගන්නවා. වෙන කටේ කොහෙන් කියන්නේ ඒ උන්ලට බැරි විදියට පොඩ්ඩක්. කොහොමද කියන්නේ දෙපා? එයාට යමුරින් තේරුම් ගන්න බැරි විදියට නේ. හතර ඉන්දියා කියන්නේ මොකක්ද? ඉඳ ගන්නවා ඉඳ ගන්නවා ඒක නේද යනවා බුදිය ගන්නවා. දැන් මේ පිළිබඳව පරීක්ෂා කරන්න ඕනේ. මොකටද ඉඳ ගන්න ඉඳ ගන්න ඉඳ. ඉඳ ගන්නත් ඕනේ. ආ ඉඳගෙන ඉන්න මම ඔක්කොම ළඟ කන්න බොන්න ටිකක් දෙන්න කුතුහලයක් ඇති අපිට දෙන්න. තේරුණේ? අද ළඟට ඒකයි. ඈත් කියලා බෑටි ඕම් කය හරි වෙන නැන්නේ එහාට ඇතුළේ නම් මෙහාට ඇතුළේ නම් තමයි රැයලා කියන්නේ නේද ළඟට මොකද? ඔබ අනේ අපේ දුකයි ඒක නඩගන්නේ ඒක බලන්න බෑ පහක් විතර ඉඳගෙන ඉන්නකොට ඉවසන්න බැරි දුකක් ඇති වෙනවා නේද මේ දුක ඇති වෙන්නේ දැක නිසා නෙමෙයි නේද දුක නිසා නේද දෙහෙතරපත් වෙනවා නේද දැන් මම කියන්නේ වැරද්ද නේද හිතන හිතන මේ ඉන්න දුගානේ පැය 8ක් විතර ඒක දුකයි හිතගෙන ඉන්න එක දැකනම් කිසිම කෙනෙක් වාඩි කරවන්න හම්බ වෙන්නේ නැහැ. හිතගෙන ඉන්නේ නේද? පැහැදිලි නේද? මෙන්න මෙතන හොඳ පරීක්ෂණයක් තියෙනවා ඈ. දැන් අපි පැය පහක් විතර ඉඳගෙන හිටියා. ඉවසන්න බැරි තරම් දුකක් ඇති වුණා. ආයාසයක් කරගෙන ඉඳගත්තා. දැන් දෙපක් ඇති වුණා නේද? මේක ඇති වෙච්ච දෙයක් නේද? ඇති වෙච්ච දෙයක් නැති වෙනවා නේද? දැන් බලන්න මේ ඇති වෙච්ච නැති කියලා බලන්න. අපි එපා කියන්නේ අපේ අකමැත්තෙන් අපේ කැමැත්ත අකමැත්ත බලන්නේ නැතුව අනායාසයෙන්ම ආයතනය දුකට ඇදගෙන යනවා. දැන් ඉඳගෙන ඉන්නේ බය පහක් විතරයි ඉඳන් බය දුකයි නැගිට්ටා. දැන් කොහොම මොකද වෙන්නේ ආයෙත් ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික දුකට යනවා නේද? අනායාසයෙන් නේද යන්නේ? අපි එපා කියවොත් නවතින නෑ නේද? අනායාසයෙන් යන්නේ. එතකොට සැප ඇති කරගත්තේ අනායාසයෙන්ද ආයාසයෙන් ආයාසයෙන් නැති කරගත්ත සැපය අනායාසයෙන් දැන් දුකට යනවා නේද ඉබේට යනවද හේතුවක් තියෙන්න ඕනේ ඉබේට දුකට යනවද හේතුවක් තියෙන්න ඕනද හේතුවක් තියෙන්න ඕනේ ඔක්කොටම හේතුවක් තියෙනවා නම් ඔබ විතරක් හේතුවක් නැති වෙන්න බෑ නේද එහෙනම් මේ අනායාසයෙන් ආයාසයක් ගත්තේ නැහැ. නමුත් මේ දුකට ඇදගෙන යනවා. ඒක පැහැදිලි නෑ නේද? මොකද හේතුව කියලා දැන් හොයන්න ඕනේ. ආයෙත් පැත්තකින් කියමු. ගලක් උඩට දාන්න ආයාසයක් ඕනේ නේද? ඔය ගල පල්ලෙහාට ගෙන්න ගන්නත් ආයාසයක් ඕනේ නේද? අනායාසයෙන් වෙනවා නේද? ඉබේට එනවා නේද ඒකවත් තියෙනවා. මොකද හේතුව? ඔව්. පොළවේ ප්‍රകൃතිය ආකර්ෂණය, ගුරුත්වාකර්ෂණය. ඒක නිසා උඩ යන්න කියන්නේ විකෘතියක් පමණයි. ගල උඩට යන්න කියන්නේ විකෘතියක්. මේක අනායාසයෙන්ම ආකර්ෂණය නිසා ප්‍රകൃතිය කරා ඇදගෙන යනවා නේද? ඒකට ආයාසයක් ඕනේ නැහැ නේද? පොළවේ ප්‍රകൃතියම ගත්ත ආකර්ෂණය. ඒ නිසා අන ආයාසයෙන් උඩට දාන ලද බල අනායාසයෙන්ම ප්‍රകൃතිය කරා එනවා. දැන් ආයතනයට කටෙන්දා කියනවා. ලෝකයේ ප්‍රകൃතිය සැප නම් අපි ආයාසයක් ගන්න ඕනේ දුක් ඇති කරගන්න නේද? ලෝකයේ ප්‍රകൃතිය සැප නම් ආයාසයක් ඇති කරගන්න ඕනේ නේද? දුක් ඇති කරගන්න නේද? ඉබේටම හැපට යන්න ඕනේ නේද? ලෝකයේ ප්‍රകൃතිය සැප නම් ආයාසයක් ගන්න ඕනේ දුක් ඇති කරගන්නද? ඉබේටම අනායාසයෙන්ම වැඩට යන්න ඕනේ නේද? දැන් මේකේ අනිත් පැත්ත නේද වැඩ කරන්නේ. මේක වැඩ කරන්නේ අනිත් පැත්ත නේද? දැන් කොහොමද හේතුව? ලෝකයේ ප්‍රകൃතිය දුකයි. ඒක නිසා ආයාසයෙන් නැති කරගත්ත සැපය අනායාසයෙන්ම දුක කරා යනගෙන මෙන්න මේක පාළියෙන් කියන්නේ දුක්ඛේ පටිච්චිතෝ ලෝකෝ ලෝකයේ ප්‍රകൃතිය දුකයි. ඒ පාඩු වශයෙන් දුකයි. දුක්ඛේ පටිච්චිතෝ ලෝකෝ ලෝකේ දුක මත පින්දා ඇත. ඒක ලෝකයේ ප්‍රകൃතිය මොකක්ද? දුකයි. දැන් මේ බුදු බලපදේ Tamanට අවබෝධ වෙනවා කියනවා. ලෝකයේ ප්‍රകൃතිය මොකක්ද? දුකයි. මේක කාරණේ කියනවා දුකේ පටිච්චිතෝ ලෝකෝ. මෙන්න දුකේ ඥාන. ඔය දුක්ඛ සත්‍ය අවබෝධ කරගැනීමේ පළවෙනි පියවර. හැබැයි මේ හොඳට තේරුම් ගන්න ඕන දැන. මහ පොළවේ ප්‍රകൃතිය ආකර්ෂණය නිසා ආයාසයෙන් ඉහළ දාන ලද බර අනායාසයෙන් එනවා. හේතුව මහ පොළවේ ප්‍රകൃතිය ආකර්ෂණය. ඒතකොට ලෝකයේ ප්‍රകൃතිය සැපනම් අපි උත්සාහ කරනකොට දුක් ඇති කරගන්න නේද? අනායාසයෙන් සැපට එන්න ඕනේ නේද? දැන් මේක අනිත් පැත්ත වැඩ කරනවා. දැන් මොකක්ද කියන්නේ? ලෝකයේ ප්‍රകൃතිය දුකයි. ඒක නිසා ආයාසයෙන් ඇති කරගත්ත දැපේ අනායාසයෙන්ම ප්‍රകൃතිය කරා එනවා. මේක පාළියෙන් කියන්න දුක්ඛේ පටිච්චිතෝ ලෝකෝ. ලෝකයේ ප්‍රകൃතිය දුකයි. පැහැදිලිද? පැහැදිලි නේද? එහෙමනම් මේ ප්‍රകൃතිය මත ඉන්න දුක්ඛ වේකුට ආයාසයෙන් සැප ඇති කරගන්න පුළුවන් ඇති කරගන්නකොට පටන් ගන්නවා ආයතනය දුක කරා එකට යනවා. මේක ඇති වෙනකොටම පටන් ගන්න. ආය පොඩ්ඩක් වෙලාවක් තියෙන්නේ නැහැ. ඇති වෙනකොටම ආය දුක කරා එකට යනවා. එන්නේ මෙන්න මේ විදිහට පොඩි පොඩි පරීක්ෂණ කරගෙන තමයි ඉදිරියට යන්න ඕනේ. අපි ලොකු ඒවා අවශ්‍ය නැහැ. පොත් අවශ්‍යත් නැහැ. උගත් කරන්න මත මේ අමුතුවෙන් පාළි ඉගෙන ගන්න ඕනෙත් නැහැ. සිංහල භාෂාව ගන්න නම් මේ කතා කරන්නේ තේරෙනව නේද? කතා කරන භාෂාව තේරෙනවද? අර අර සංසිද්ධයන් කියන කෙනෙක් ඉන්නා ඒකසම් මන්නකට ඇදී භාවනා කරලා ඒක අද අඳාගෙන මන්නකට. අන්න මොකද මේ හොඳයි. අනේ ආන්දෝලනේ කරුණු දෙකක් නේද? එකක් යොදගන්නකට සතුට. මන්න දෝවන් කල්පනාවක් කියන යනවා පැහැදිලිවම. එතෙන්ද ගියාන් පස්සේ ආන්දෝලනේ පුදුම සතුටක් ඇති දෙන්නේ. ඒ නිසා මම අහන්නේ. දෙකක් අනික අනික ආමුදුනේ මම අකුරු ගන්නෑ. අයන්නවත් නියන්න ගන්නෑ. ඒකත් මට කනගාටුවක් තියෙනවා අදට පිටව. ඈ අයන්නවත් නියන්න ගන්නෑ කියන්නේ අකුරු ගන්න නම් ලියා ගන්නවත් ගන්නෑ. සංගෝයක කමන්නේ මොකද? මොකටද නම් ලියා ගන්නවත් ගන්න දැන් ඉතින් ඔය ඔය නම් ලියා ගන්න ගන්න කට්ටිය කරගන්න බැරි විදිහට කරගෙන ඉවරයි නේද? මහා පරිවෘත විද්‍යාඥයින්ට ඩබල් PhD කාරයින්ට විදිහටේ 60 වාරියක් කියලා කියලා තියෙන කට්ටියද පොරකට බැරි එක්ක එකක් මේ අකුරු ගන්නට නේ නෑනේ ඔබ වෙනිවරයි. තේරුණානේ දුක් කියන දෙයක් තියෙනවා. නෑනේ. මෙන්න මේකයි තත්ත්වය. අවශ්‍ය කරන්නේ මෙන්න මේ පරීක්ෂණ ටික පවත්වා ගන්න තියෙන ආමි. චින්තන ශක්තිය මාත් දව කරනවා. ප්‍රබලකම් තියෙන මගේ උදව් අරගෙන පරීක්ෂණ පවත්වන එකයි තියෙන්නේ. ඉන්දියානු නැහැ කියලා පරීක්ෂා කරලා ඉන්නවා. නම් මරණ ඉන්දියානු එළියෙන් තමයි පරීක්ෂා කරලා මොන නිදිදයක්ද. තේරෙන්නේ? එතකොට අපි තවත් බලන්න ඕනේ. සතරේ කියලා විතරක් බලලා මම. ආ දැන් ගියා දෙකෙන් බැරි දැන් ඇවිදින එක පොඩ්ඩක් බලන්න. ඇවිදින පොඩ්ඩක් දවසක් ඉතින් නවත්තන්නේ නැතුව කතා කරන්න පුළුවන්ද? පුළුවන්ද? දැමක් නිසාද දැක නිසාද දුක නිසාද ආ එහෙනම් නිදාගන්න මම හොඳට කුෂන් කරපු වැඩක් වෙනත් දෙන්නම් අපි අතින් පොඩ්ඩක් අපලක් දෙන්නම් කන්දක් දෙන්න ඈ හැබැයි අවුරුද්දක් වත් ඉන්නවනේ ළඟනන්න බෑ එක විදිහකින් ඉන්නත් ඕනේ උඩු ගලියක් නැහැ මුඩු ගලියක් නැහැ කැමති විදිහකට පුළුවන් දෙයක් බැරි කොටද දැක නිසාද දුක නිසාද දැන් එක හතරේ කියන්නේ ගන්න මොලයක් නැහැ දැන් ඊළඟට සියලුම ඉරියව් පිළිබඳව ගණන් දෙයි කියනවා. ඈ සතේ සිතේ නිදින්නේ සුත්තේ ජාගත්තේ සම්තුන්නේ භාවේ සම්පජානකාරීයෝ. ආලෝකයේ විලෝකයේ සම්පජානකාරීයෝ. අසිතේ දීනේ කායේ කායේ සම්පජානකාරීයෝ. යතා යතාවා කායෝ පණීතෝ තථා තථානං පජානා. යම් යම් ආකාරයක මේ කය එහාට මෙහාට කරනවා. මනාව ගන්නේ කියුවා මොකටද මෙහෙම කරන්නේ කියලා. ඒවනේ දැන් මේ කන්දිය පුළුවන් නම් මෙහෙම කෙලින් බලන්න ඉන්න මේ මේ විදිහට අඩු ගානේ පැය දෙකක් විතරක් තෝරනවා ඉන්නේ. පුළුවන් නේද? මක්නිසාද බැරි? දැකනිසාද දුකනිසාද? අන්න ආලෝකය කියන්නේ ඒකයි. මම මේ හදලා කියනවා නේ යටපත්තානි කියන්නේ. ඊළඟට කියන්නේ මේ බලනවා, මේ බලනවා, උඩ බලනවා, මේ බලනවා. දැන් ඉතින් කෙලින් බලන්නේ ඉඳලා දකුණු පැත්ත බලන්නේ. දැන් අතට තෝ මොකද? පුළුවන් නේද? කැපටි ගන්න පුළුවන් නේද? එන වාක්‍යයක් බලන්න. ඒ කායයක් පිටනවා. පුළුවන් නේද? මොකද බැරි. මුදම කතාවක්. මම දැක්ක කරගෙන ඉන්නත් බැයි, ඔබ දැක්ක කරගෙන ඉන්නත් බැයි මම කියන වැඩ. අමනාප වෙන්න එපා. දින් බලන්න. ඕනම කරගෙන ඉන්න බැයි. දවසක් තියෙන්න ඕනේ. පුළුවන් නේද? පුදුම කතාවක් නෙමෙයි කියන්නේ. එහෙනම් මම කියන්න වැඩ උඩ බලන්න ඕ. පුළුවන් මෙන්න මේකයි ආලෝකිතේ විලෝකිතේ සංවජානකාරීව කියන්නේ. ආලෝකිතේ කියන්නේ කෙලින් බලනවා. විලෝකිතේ කියන්නේ පැත්ත බලනවා, මේ පැත්ත බලනවා, උඩ බලනවා, පිට බලනවා. ඔක්කොම කියන්නේ විලෝකිතේ කියන්නේ. දැන් මම පේනවා කියලා කට්ටිය ඇඹරෙනවා යනකොට මෙයාට කකුල් දික් කරනවා. නෑ

කියලා කියන්න ආන්දුව තේ බලනවා මේ බලනවා දඟලනවා අතපය දික් කරනවා ඇයි දික් ගන්නවා අතුල බල කියන්නේ ආන්දුව ඉතරයි එහෙම කියන්නේ දෙනවද මට නම් බැරි මට නම් දඟලන්න නැතුව මොනවා කරලා ඉන්නේ මොකද ඇහි පින්නම් ගන්න දැනින්නම් බලන්න ඉන්නේ ඇයිකින් නම් ගහනවල ගැහෙනවා. ගැහෙනවා එහෙනම් බින්ද ගැහනකොට ගැහෙනවා ගැහෙනවා. දැන් මේ ආස්වාදේ ප්‍රස්වාදේ නම් ස්වභාව සිද්ධියක් අයියේ තියෙන කුජල සංකරණය එතකොට ආහාර ජීර්ණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම ඒවා ඉතිේ සිද්ධ වෙන දේවල්. ස්වභාව සිද්ධි ඒවා ඉන්ද්‍රියක් සිද්ධ වෙනවා නේ. ඉතින් ඒ දෙන්නා නැහැ නේද? නිපදීයමද ගහනවද? එහෙනම් ඔබ ගහනවද ගහනවද? ගහන ප්‍රවේශකට ගහන්න. ඇද්දගෙට හැරෙනවා කියලා යනවා නේද? මම නැටගෙන ඉන්නකොට මේ උඩන් ඇදලා මේක දෙන්න. මේක පිටම මේ තියෙනවා. මේ මේ මේ පපායට. ඉතින් නැන්න බැරිද? බැරිද හදනකොට ඔන්න කියලා ආයෙත් ඉන්නවා. ආයෙත් දෙන්නයි. ඕක කියලා. ඒ වයිපර් දෙක දීලා කියනවනේ දෙයන්න ආස්සේ. ඉතින් කියලා මේකයි. <laughs> එතකොට ඇයි දෙන්නම් ගහන්නේ දෙපණි ගන්න දුපණි ගන්න. පාන්නේ කෙනෙක් ඊළඟට පොටි පරිශ්‍රම භාවනා කරනවා කියන්නේ මේකයි ඒකට පින්බලා කියන එක නෙමෙයි අර භාවනා කරනවා කියන වචනේ මොකද කියන්නේ ඔව් පොටි ළමයි පොටි ළමයි කියන්නේ මුදේ භාවනා කරන එක දෙන්නත් කියලා කියනවා පොඩි උඩ කරලා කියන්නේ දෙයක් තියෙන්නේ නේද? භාවනා කරනවා කියන්නේ භාවිතා නොමුලේ කරනවා. මොනවද? ගුරුවරයෙක් ළඟට යනවා. අහගන්නවා. පටිච්චසමුප්පාද න්‍යායය දන්න මොකක්ද ඇත්ත කියලා අහගන්න. ඊට පස්සේ පරීක්ෂණ පවත්වමින් මේ ඇත්ත ගන්නවා. ඉරියාකට පස්ස, චතු සම්පජාන්නේ පස්ස, චතු සම්පජාන්නේ පස්ස කියන්නේ හතර ඉරියව් පිළිබඳව පරීක්ෂණය. ඉරියාකට පස්ස කියන්නේ සියලුම ඉරියව් පිළිබඳව පරීක්ෂණය කරනවා. ඒක උත්සන්නයෙන් අපි දෙන්නේ. දුක අවබෝධ වෙනවා. සත්‍ය අවබෝධ වෙනවා. අපිට ධර්ම ධර්මයන්ට දුකින්තර ඉන්න බැරි බව අවබෝධ වෙනවා. ආ දුක්ඛේ ඥාන. මේ දුක්ඛේ ඥානය කියන්නේ මොකද්ද? ප්‍රඥාව නේද? මේ ප්‍රඥාව වෙන මේ පරීක්ෂණයකින් නේද? එහෙනම් භාවනා කරනවා කියලා කියන්නේ හිත නේද, විමසන එක නේද? ආනම, හිතනම, විමසනම. ආත්මය භාවනා කරනවා කියන්නේ. දැන් ඔයගොල්ලෝ විතර ඉන්න මෙහාට එනකම් භාවනා කරලා ආවේ. මම යන්න ඕනේ සත්‍ය අවබෝධ කරගන්න. මෙතන වාඩි වෙලා කරන්නේ ඒක තමයි. හැබැයි ගලක් කටිය නම් රත්ය අවබෝධ කරගන්න නෑ ගලක් කටිය. ගලක් කටිය කරන්නේ කියන්නේ. අම්බෝයකෝ. ඉගෙනින් ඉතින් අහන්න පුළුවන්. පාණේ ඉතින් ලියන්න පුළුවන්. එහෙනම් මොනවද කියන්නේ? මොනවා හරි කියනවා. මොනවා හරි කියනවා. දැන් ලියාගෙන කියනවනේ. දැන් යාර දරා ගැනීමට උවමනාවක් නෑ. ඇයි? මේ පොත තියෙන්නේ මම පොත. දැන් දරාගන්නේ නෑ යා. යනකොට වැස්ස කර වෙලා ලියත් වාගේ වතුරේ ගියා. අය පොතාලා ඉති කරන්නේ කැදී. පොරුවක් නෑ බලන්න. පුදාරෝ ගියා කියන බ්‍රහ්මෙක්. සුණාත ඊළඟට කරන්නේ. ධානයේ තියෙන විවිධ කියලා වෙනවක් නෑ. අද වෙලා තියෙන්නේ මනස මොට්ට කරලා තියෙනවා. තරහින් මේ හැදියාව නැති කරලා තියෙන්නේ ඕන නෙමෙයි. අද හැමදේම කරන්නේ ඔක විශ්වවිද්‍යාල කියලා කරන්නේ මේ ලෙක්චර් දේශනා කරනවා ඒගොල්ලෝ අහන්නේ නැහැ අන්න යන්න බැහැ ඒවල් අන්න යන්න එකපාරට බෑ ඉතින් ෂෝට් නෝට් ගන්න වෙන මොනවද මොනවා හරි කියනවා මොනවා හරි කියනවා ඉවරදී වෙනන්නේ ඕක තමයි නෝටෙන් ගන්න මේ කියලා ෂෝට් නෝට් කි කොරණා කරලා ගත්තොත් උපාධියක් ඉවරයි අපි ඉස්සරහට තේරුණාද? එහෙම පාඩුවේ මේ නැති තුනකට කාලයක අහන්න දරාගන්න පිටන්න විමසන්න තමන්ගේ දෙයක්වට පත් කරගන්න පත් කරලා වර නැතුව ගන්න. වර කරගන්න ඕනේ. මරණ මොලේ මොකවන්නේ? මොලේ කියන එකම දෝෂේ හේවන්තක උත්තරේ ඉතරයි. එන මොකවන්නේ? අර දෝෂේ මේ දෝෂේ වෙනම මම දන්නේ මම කියවලා තියෙනවා මට ඕනේ නැහැ කියනවානේ ඊළඟට සූත්‍රය කරේ. වෙනත් අතින් මම නනම හරියට මේ උපදේ කියලා ඉතාලගෙන නාදුරනේ බුදුහාමුදුරන්ගේ පිළිපස්සේ මගුල් ලකුණු කීයක් තියෙනවද කියන මම දන්නේ නැතෝ මම ඒක කරම කියනවා එක එක්කෙනාගේ පුද්ගලික ජීවිතේ ආරම්භ කරන්න මට අවධානයක් දීලා නැහැ බුදුහාමුදුරන් ඒක නිසා බුදුහාමුදුරන්ගේ පුද්ගලික ජීවිතේවත් මම අවධානය නැහැ කීයක් වුණත් මට තමයි සාධුවනේ එතික් පුරුෂ ලක්ෂණ කීයක් කියනවාද? මම මේ මන් දන්නේ නැහැ. තේරුම් ගන්න. ආවේ පාටිලා කියනවානේ පුරුෂ දෙකේ දවසක්. සාධුවනේ සිද්ධාර්ථ කුමාරයා කියන කවුද? අනේ මන් දන්නේ නැහැ. දන්නේම නැහැ මට ඕනේ කියන්නේ. මම අහනවා ගහක් පස්සේ කියනකට මගේ තියෙනවා නේද? ඒ සමේ මගේ ගහන්න. ආතුලනේ පටිච්ච සමුප්පාද න්‍යායට අනුව බුදුහාන් කියන ත්‍රිලක්ෂණය පෙන්වන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය වෙන්නන්න පුළුවන්. සතිපට්ඨාන, චක්කාරෝ සතිපට්ඨාන, චක්කාරෝ ඉදිපාදා, චක්කාරෝ සම්මප්පදාන, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්‍ය කොච්චංග මේ අපහන්සේට වෙන්නන්න පුළුවන්ද? මේවා අපිට ඇති කරලා දෙන්න පුළුවන්ද? පුළුවන්. මම දන්නේ නැහැ කිව්වොත්, මට බෑ කිව්වොත්, මම ලැජ්ජාවටපත් වෙනවා. මෙච්චර කාලයක් මම මහණෙලා අරුණාගේ කොලේ දෙලා. මම ළඟට ඒවා සත්‍ය බෝධිසත්වයේ ධර්ම අහගන්න එන්න අහගන්න නෙමෙයි ඒව ඇති කරගන්න මන්නට වෙන්නේ ඡන්දය ඇති කරගන්න ඡන්ද චිත්ත විරිය විමර්ශ මේ ඡන්දය තමයි මේ ඇති කරලා දෙන්නේ මම ප්‍රමාණිකෝව දැන් මේ කට්ටියට නිවන් දැකීමේ කැමැත්ත ඇති කරවන්නේ ලෝකේ දුකයි දුකයි දුකයි දුකයි කියන මේ පරික්ෂණ තුලින් අවබෝධ වෙනකොට නිර්වාණයට කැමැත්ත ඇති වෙනව නේද? ලෝකේට කැමැත්තක් ඇති වෙන්නේ නැහැ නේද? නිර්වාණයට කැමැත්ත ඇති වෙනවා ඒක ඡන්ද කියලා කියනවා. ඊළඟ චිත්ත චිත්ත කියන්නේ සමාධිගත හිත වීර්ය කියන්නේ උත්සාහය එතන ඉඳන් මේ අමතක කරන්නේ ලෝකේ සුඛය කියලා දැනගත්ත වෙලාවෙ ඉඳන් නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව වැඩ කරන්න පටන් ගන්නවා ඒවා තමයි පාරමිතා කියලා කියන්නේ වීමන්ත මේ දිගටම මෙයා තවදුරටත් විමසාගෙන විමසාගෙන සාගෙන යනවා මෙන්න මේක තමයි සතර ඉස්තිපාඩ කියලා කියන්නේ නිවන් දැකීම දවස් එකම කේවල හතරක් ඡන්ද චිත්ත විරිය වීමන්ත මේකෙන් ඡන්දය තමයි බලවත් ඡන්දය කියන්නේ සත්‍තාව ශ්‍රද්ධාව තමයි බුදුහාමී මූල බීජය. ශ්‍රද්ධාව ඇති කර ගන්නවා සමගම ආර්ය භූමියේ පිළිසිඳ ගන්නවා. සදාකාලිකව දුකේ නැතන වෙනවා. මද ඇයිද? අද යම් කන්නේ. අනිත්‍යතාවට බලන්නේ මේකම තමයි. පාම කරනවා. ඈ අයත් එක්කෝ ඉතත් එක්කෝ කියන කන්දම ගන්නවා. අරගෙන ඒ පණ යන්න කියනවා. යන්නවා පුරුෂ. තේරුණා නේද? එහෙනම් අසන්න මෙතනින් භාවනා වැඩසටහන સમાપ્ત කරනවා. මේ දෝරිය වකාරකණේ උපේ අනුසුපේ ධම්මේ ධර්මෝ උපාදි ඥාන උපාදි විද්‍යා උපාදි පඤ්ඤා උපාදි කියන ගයද? පුරන්නේ ඉතින් ලාභනෙන් දියා දාගත්තා නේද? තව ආගන්න අම්බේ අම්බන් දියා දෙන්න. දැන් මේවා අරගෙන ඉතර බලන්න ඕනේ. හිතන හිතන ඇවිදින්න අනිත් කවුරුත් මගේ ප්‍රශ්න අහනවා. මුලින්ම ඔබ කිව්වේ වගේ පිළිගන්නේ නැහැ ආවේ. හිතන මගේ ප්‍රශ්න අහන්න එතකොට දැන් මේ නම් භාවනා වැඩසටහන සමාප්තයි. ඔබ හැමදෙනාටම සියලු ආශිර්වාද කරනවා.